කොහොම පින් ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් අහලා තියෙනවා Zoom එකේ මද වේලාවකට පමණයි කියා කියා පින්වත් ස්වාමීන් වහන්සේ සින්දු ඇසුවද ඊට පසු ඒ සින්දුවම දිගින් දිගටම අහන්නට පෙළඹුණා. කාමයේ මෙතරම් පිහිසුණුද පින්වත් ස්වාමීන් වහන්සේ අවසානයක් නොමැති සැපයක් කරා සත්‍යය පමුණවනවා. ඒ ප්‍රශ්නේ ඉතින් තමන්ගෙන්ම අහහා විමසන්න ඉතින්. ඒකයි අවශ්‍ය ඒකනේ විදර්ශනාව කියන්නේ. ඉතින් ඒ තමන්ටම දැන් දැනিলা තියෙනවානේ කාමයේ ආදීනව. ඒක ඒ ආදීනවේ දකින්නේ ඇයි එහෙම වෙන්නේ? ඉතින් ඒ ආදීනවේ Tamanට දැනෙනවා නම් ඇයි ආයෙ ආයෙත් ඒකට පෙළඹෙන්නේ? ඒකෙන් ගැලවෙන්න බැරියයි. අන්න එහෙම සොයන්න විමසන්න. එතකොට තමයි ප්‍රඥාව අවදි වෙලා ඒකෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ.